මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අපි දැන් මොකද කරන්න වේද මාමා? මේක හරියට හොදා හොදා මඩේ දානවා වගේ වැඩක්. අපත කරන්න කිසි දෙයක් නැහැ. බය දුවන්නේත් නැහැ. මේ බිසෝයි නාමෙලුයි කිසිම නරක වැඩක් නපුරක් අපරාධයක් කරලත් නැහැ. කරන්නේත් නැහැ. මේ දෙන්න හරියට ආන් අර ලකේ ගලවාගේ කොච්චර හුලංග හැව්වා. කොච්චර වැහුකුණාට ආවත් එල්ලෙන්නේ නැතුව ඉන්නකොට ඔය බාහිර හුලංසැල නිකම්ම නිකං හුලඟටම එකතු වෙලා අපිට නොපෙනෙයි ඒ හන්ද කිසිම කෙනෙක් කලබල නොකර බලා ඉඳිමු මේ මේ ආරච්චිලා ආපහු එන්නකල් හයි රත්තරන් මාමේ විසෝගේ අපච්චි අද යන්ට ඇටි දිගම ඩුලේ කසාද ලියා පදිංචි කරන උඩුමුල්ලේ රාළ ගාවට නේද? ඈ? ඒ මිනිස්සයත් අපේ ආරච්චිලා කියන ඒවා අහක දාලා විසෝටයි මේ නාමෙල්ටයි එකතු වෙන්න ඉඩ දෙයිද? දුව අපි මේ දොර වහගෙන යමු ගේ ඇතුළට. හ්ම්. යා යා. <laughs> උඩු මුල්ලේ රාළට නීතියෙන් ඉඩක් දීලා නැහැ. විවාහපත් වෙන්න ඉන්න නැත්නම් අඹු සැමියන් වෙන්න ආදරෙන් කැමැත්තෙන් ඉන්න දෙන්නෙකුගේ අඩුතරමින් මේ අම්මගේ කැමැත්ත අහක දාලා අර දිතා මඩුල්ලාගේ පැත්තට බලාත්කාරයෙන් මේ බිසෝව බඳලා දෙන්න එම නේද ඉස්කෝලේ නෝනි එහෙම කෙරුවොත් මේ පැලැස්සේ මහා ඉස්කෝලේ ඉන්න මුළු ගුරු මණ්ඩලයේම මේ රෙජිස්ට්‍රාර්ට විරුද්ධව වැඩ කරනවා නීති උල්ලංඝනය කෙරුවා කියලා. ආන්නහරි ආන්නහරි රෙජිස්ට්‍රාරුන් නැහැක තියෙන්නේ පැත්තකට ඇදලා වැඩ කරන්න නෙවෙයි. එමනේ ගුරුතුමි? නෑ කොහෙත්ම නෑ කොහෙත්ම නෑ වෙද මාමා. උන්නැහැගේ සේවයේ රාජකාරියේ බොහොම වැදගත් එකක්. ඉතින් ඒක කරන්ට කලින් උන් නැහැ හොයලා බලලා අන්තිමේට ඒ විවාහපත් වෙන්න ඉදිරිපත් වන දෙපළගෙනුත් අහනවා සම්බන්ධෙට කැමතිද නැද්ද කියලා. ඉතින් වැරදිලාවත් ඒ යුවලගෙන් එක්කෙනෙක් කීවොත් එහෙම නෑ මං කොහෙත්ම කැමති නෑ කියලා මොකද වෙන්නේ? මං අහන්නේ එහෙම වෙලා නඩු මාර්ගයට ගියොත් මොකද වෙන්නේ? නඩුව උසික්කා කරනවා. <laughs> ඒ මල තහංචිය තහංචි පිට තහංචි. අහලා තියෙනවද තහංචිය? ම්ම් තහංචිය. මොකද තහංචිය කියන්නේ මම? <laughs> එතෙන් මගේ අම්මගේ අම්මා ඒ කියන්නේ මේ මේ අත්තම්මා නැත්තම් ආච්චි මං කුඩා කාලේ මට නොයෙකුත් කතන්දර කිව්වා. මේ මේ ඔය මගුල් තුලා ගැන. එයින් එකක් තමයි තහංචිය. ඒක හරියට තහනමක් වගේද? මං හිතන්නේ මං කොල්ලා කාලේ අපේ ගෙදරට ආ ගෙදර හිටියා කෙල්ලා. ඒ කෙල්ල කසාදි බැඳ ගන්නට ආවා ඈත ඈත ගමක මිනිස්සේ. කෙල්ලා හරිම හැදයි. ආ ඒ කෙල්ලගේ නම මතකද මාමට? යාන්තම් මතකයි. යාන්තම් මතකයි. නම කොමලී. ඉතින් මේ කොමලී යාළු වෙලා හිටියා ගැටේකෙත්. උගේ නම හීම් බණ්ඩියා. හීම් බණ්ඩියාගේ මාමගේ දුවයි කොමලී. ඇගේ ඇවැස්ස මසිනා තමයි හීම් බණ්ඩියා. ඒ ඇවැස්ස කියන එකේ තේරුම මං හිතන්නේ මේ ඒකේ තේරුම මෙන්න මොකද්ද ගුරුතුමී? ඒ කියන්නේ වේද මාමා මේ ඇවැස්ස වශයෙන් කියනා වගේ තේරුමක්ද? හ්ම් මං හිතන්නේ අවස් අවශ්‍ය වෙන්න ඇති නේද ඔය ඇවැස්ස කියන්නේ. ඒ කියන්නේ දැන් කාලේ හැටියට අත්‍යවශ්‍යයි. අයිතියක් තියෙන. එහෙම නැත්නම් මේ ඔබින මනමාලේ කොමලි විවාහ කරගන්න බලාපොරොත්තුව හිටියේ හීම්බණ්ඩිය. ඉති ඉති ඉතින් අර ඈත ගමකින් ආපු මනමාලයා ඒ කොමලි කැන්දන් යන්ට ආවම ලොකු පටලැවිල්ලක් වුණා. ඒ කාලේ ඔය මගුල් තුලා චාරිත්‍ර දැන් වගේම නෙවෙයි. බොහොම වෙනස්. හ්ම්. තහංචියක් ආවොත් මොකද වෙන්නේ? හ්ම්. මේව ගැන දැනගන්න මේ වහගෙන ඉන්න හුඟ දෙනෙක් බොහොම කැමති වෙද මාමා. නමුත් අපි අද මේ ඉන්නේ මේ බිසෝගේයි නාමල්ගේයි අතර තියෙන සම්බන්ධෙට බිසෝගේ පියාගේ විරුද්ධකම කොච්චර දුරට බලපානවද කියලා දැනගන්න. හරි හරි හරි. හ්ම් එහෙනම් මම ඒ තහංචි කතා පස්සේ දවසක කියන්නම්. හ්ම් හ්ම්. අපිට සමාවෙන්න වෙයිද මාමා? මට බය මෙච්චර දුරට ආපු අපට අපේ හතුරෙක් විනකරලා අපේ බලාපොරොත්තු සුන්න චූරි කරයි කියලයි. අනේ පිස්සුද ලොකු මැනිකේ? අපේ ඉස්කෝලේ මුළු ගුරු මණ්ඩලයේම ඉන්නවා මේ දෙන්නගේ පැත්තට සාක්ෂි දෙන්න. <laughs> මේ මාත් ඉන්නවනෝනි. කොහොමේ අපේ බිසෝ කෙල්ලයි නාමල් කොල්ලයි. දැන් එනවා. දැන් එනවා මේ පැත්තට. දැන් ඉතින් හටනට සූදානම් වෙලා ඉන්න බාධාකාරයෙන් පෙරලාගෙන ඉදිරියට ගිහින් ජයග්‍රහණය කරගන්න ඕන. ඇහුණාද? නෑ මාමා. අපට තාමත් ඒ තත්ත්වේ ආවේ නෑ. මේ සම්බන්ධෙට මුල ඉඳලම විරුද්ධ වෙච්ච මිනිහෙක් ඉන්නවනේ. මං හිතන්නේ මිනිහා තමයි ආරච්චි මහත්තයා එදා සිංහල අවුරුදු දා කියාපු දේවල් වහාම වෙනස් කරන්නට කියලා ගුරුවරුකම් දීලා අර මනමාලයා වෙවලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ මිනිහාගේ ඔරෙන් බාලි දාලා දෙන බීම බීලා ගෙදරට ආවේ වෙනස් වෙලා නෝනි. ඒ ආවේ gederin පිට වෙලා ගිය ආරච්චි මහත්තයා නෙවෙයි. අනේ පින් සිද්ධ වෙයි. ඔය ඉකි ගැහිමයි ඇඳීමයි නවත්තලා මෙන්න ප්‍රශ්නේ බේරගන්න බලමුකෝ. නේද වෙද මාමා? ආ ආ ආන් ඔහොම නතර කරගන්න. ඇඳීමයි වැළපීමයි Tamanට Tamanම රවටා ගන්නවා වගේ ලොකු. හ්ම්. එහන්දා ඒව නවත්තලා අපි දැන් දුරට දිගට හිතලා බලමු. මෙතන තියෙන මේ පටලැවිල්ල විසඳන්නේ කොහොමද කියලා. මෙතන තියෙන්නේ අර අපේ ඈත අතීතේ ඉඳලා එන විසඳා ගන්න ආසීරු ප්‍රශ්නයක්. හරි පටලැවිලි සහිත ප්‍රශ්නයක්. ප්‍රශ්න ප්‍රශ්න. ඔය තෝමෙන් මං ගිහින් ලුණු ඇඹුල් දෝල හොඳට දෙකක් කියලා මේ මිනිහා ආපහු හරවලා එනකල් මේ කොයි මෙන්නේ හද ලොකු ආපහු අරින්නේ හරවලා අර දිගා මඩුලේ නන්නතර මනමාලය ඔය ආවේ මිනිහා නෙමෙයි නා එහෙනම් ඒ ආවේ මුදියා මං අද නම් මිනිහට ඉලපත් පාරක් දීලා ඉස්සවන්න <laughs> ඉස්සර තමයි ඉලපතෙන් නැත්තම් බිමාසු ගන්න කොස්සෙන් පාර දුන්නම ඒක ලොකු අවනම්බුවක් කියලා බය වුනේ. දැන් ඒ ඉල්ලපතක් හොයන්නවත් නැහැ. ඔය කොස්ස කියාපු එකට නම් මේ ගමේ උන්දලා කිව්වේ මුසුන්න කියලා. මුසුන්න? හ්ම්. දැන් තාලේ වනිකන් සෙල්ලම් බදුවාගේ. දැන් කාට හරි පාර දෙනවා නම් ඉලපතක් හොයනවට වඩා ලේසි විනය ආයුධයක් හොයන්නේ. නෑ මාමා. අපේ ගෙවල් වල නෑ ඒවා. අනේ මට එන කේචි මම මම වෙවුලනවා. බය වෙලාද වෙවුලන්නේ ලොකු? නෑ කේන්ති වගේ මම. සේරටමත් කලින් ලොකු මැනිකේ ඔයාගේ ඔය තරහ යටපත් කරගත්තොත් තමයි හොඳ. නේද වෙත මාමා? ආන්න හරි. ආන්න හරි. නාගතම හතුරා තමයි අපේ හිතවල රිංගගෙන ඉන්න තරහ. හ්ම්? ඔය කේන්තිය කියන එක හරියට නයිපෙන්නයක් වගේ. අපි දෙන්නගේ ඉරණම විසඳලයි වගේ නාමේ. මගේ අප්පච්චි ආයෙත් අර පරණ තාලේ ඔලුවට දාගෙන අපි දෙන්න නැති කරන්ටයි ලෑස්තිය. අපි පණ බේරගෙන පැනලා දුවමුද නාමේ? ඒසෝ කතා නොකිය යනවා ගේ ඇතුළට. හ්ම්. ආන්න එහෙම. හ්ම්. මගේ එකම දුදින්ගිට බලෙන් බඳලා දුන්නොත් මම නම් ජීවත් වෙන්නේ නෑ මාමා. මං කිව්වා එහෙම බලාත්කාරයෙන් මේ කසාද බඳිල්ලවා කියන එක කරන්න බෑ කියලා. කවුද දන්නවද යාවේ? වයසක මිනිස්සෙකුයි මේ මුදියන්සෙයි තව මේ ඒ වයසකයා මේ මේ නෙල්ලි ගෙඩිය අතර මේ කොණ්ඩ ගැටයක් මේ මේ තට්ටේ පිටිපස්සෙන් බැඳගත්තු කෙනෙක්ද? හ්ම්? අහං හරි වේද මාමා. ඒ ලොක්කා ඒ මිනිස්සයා ලොකු පොද්ද මොනවද ගන්ට කියලා එයාපු සේවකයාටද කාටද කීව මම බලාගෙන. ඒව නැති හින්දා වෙන්න ඇති ආපහු ගියා යන්ට. ම්ම් ඒ කියන්නේ මේ ආරච්චිල හැබැතම බිසෝවර තකඩි දිගා මඩුල්ලට කර කර බඳලා දීලා නිදාසෙන්නද යන්නේ ඈ කන්දේ තියෝ වන්නේ මහදෙයියෝ ගලේ මහදෙයියෝ හතරවරන් කීවරන් දෙයියෝ මේ පින් සිද්ධ වෙයි ඔය කියන හැට නතර කරගන්නවද ඉක්මනට ඔය කියන එකම දෙයියෙකුටවත් බෑ මේ මුවන් පැලැස්සේ මුරණ්ඩු ආරච්චිලගේ අවනඩුව කඩා බිඳින්න හ්ම් කියන්නේ කියන්නේ අපි දැන් මොකද කරන්නේ මාමා අපේ අපේ හොඳම තියුණු ආයුධේ ඊටාම නිහඬව සාන්තව එමින් පාවිච්චි කරලා බලමු. කොයි ආවුදේ? දෙන්න දෙන්න එක මට දෙන්න මාමා මං හොඳලාව මොකද ආවුදේ? මොකද? මොකද ආවුදේ? ඒ ආවුදේ තමයි ලොකෝ ඉවසීම ඉවසීම. අම්මා අම්මා කෑකෙවි. මේ ඇයි අම්මා කෑ ගැව්වේ? නෑ නෑ නෑ නෑ බිසෝ නෑ. හ්ම් යන්න ගේ ඇතුළට. යන්න නෑ කිව්වේ. මං එන්න කල් ඔය ළමයා කිසි දෙයකට බය වෙන්න එපා. යන්න. මේ ඔයා දන්නවද වැඩක්? අප්පච්චි ඇවිත් නෑ. බුදියක් පේන්නේ නෑ. ඒ ආපු කාර් එකක් නෑ. <laughs> ඒ කියන්නේ අපි දෙන්න තාමත් බේරිලාද? නැත්නම් අපේ ඉරණම සුණු විසුණුවෙන්ට ලං වෙලාද? හ්ම්? මට ඇහුණා වෙදසිය කියනවා කිසි දෙයකට බය වෙන්න එපා කියලා. <laughs> අන්න එච්චරයි. මේ පැලැස්සේ මිනිසුන්ගේ දුක සැප හොයලා බලලා නියම පිළිසරණ දෙන කෙනෙකුට ඉන්නේ. ඔව් ඔව්. උන්නේ මගේ අප්පච්චි තාත්තලා මට කරුණාවයි. එහෙමනම් දැන් මේ අපි දෙන්න ඉන්නේ වාගේ අප්පච්චිගේ මහ ගෙදර. හ්ම්? මේකට වලව්ව කියලාත් කියනවා. මේ පරණ වලව්වේ මෙන්න මේ කාමරයට අල්ලපු කාමරය තමයි මම ලියන්න වෙලා හිටිය කාලේ නැවිතලා හිටියේ. හරි? මෙන්න මේ ජනේලෙන් බිසෝ කෙල්ල එහාට මෙහාට යන හැටි නාල කොණ්ඩේ දන හිතට යනකල් දිගහැරගෙන මට පෙනෙන නොපෙනෙන විදියට එහාට මෙහාට ඇවිද්ද හැටි මේ ලොකු ජනේලයෙන් මම බලන් හිටියේ මේ ඒ කාලේ ඔයාගේ අප්පච්චි යාන්තම්ව මම ඔයා දිහා ජනේලෙන් හොරෙන් බලනවා දැක්කනම් එහෙම ලියන්න තනතුරෙන් මාව වහාම අස් කරන්න තිබ්බ විතරක් නෙවෙයි. මට කසපාර කන්ටත් ඉඩ තිබ්බ. ඒත් ඉතින් අපි එහෙම අවාසනාවන්ත කමක් වෙන්නේ නැති වෙන්න බොහොම ප්‍රවේශමෙන් අපේ යටිහිත්වල දැල්ුණු චේතනාවල් බැහැර නොකර ඉන්න ගාක් පරිසම් වුණා. ඔහොම ඉන්නකොට දවසක් දා මගේ කාමරේ දොරට යටින් පොඩි කඩදාසි කෑල්ලක් තිබ්බා. දැන් ඒව කියන්න එපා. දැන් නොකියන මේ ප්‍රේමය ආයෙත් අපි දෙන්නට කියන්න බැරි වෙන්න බැරි නෑ බිසු. මේක හරියට අර මේ උන්මාද චිත්‍ර. ඒ හරිය කියන්න එපා. හ්ම්. ඔවින්ද අර යහ කාමරේ එළියේ මොකද වෙන්නේ කියලා මම බලලා එනකන් මේ ඔයා හාන්සි වෙලා ඉන්න හැටියට ඉන්න මං එනකල් ඔහොමම ඉන්න හොඳද? <laughs> ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ කියලා අපේ වෙදසිය කීවා. හ්ම්. හරි හරි. මං ඉන්නම්. හෙල්ලෙන්නේ නැතුව. හැබැයි බිසෝ ඔයා ඒ කාලේ මං හිටපු කාමරේ එලිපත්තටයි දොරටයි අතරේ ඉඳන් කියලා ගිය කවිය තාමත් මගේ හිතේ කාවැදිලා තියෙනවා. මේ ඉක්මනට එන්න ඈ. කෝපී හිටපු උන්දලා. අම්මා ඉස්කෝලේ නැද්ද? කෝ අපි වෙද සීයා. සීයේ සීයේ කවුරුත් නැහැ. ඒක හරි පුදුමයක් නේ. අපි දෙන්නට කාමරේට යන්න කියලා මේ කුළු කොහෙද ගියේ? අම්මා අම්මා නේ කවුරුවත් නේ මේ කවුරුවත් නේ සේරම යන්ට ගිහින් මොකද අපිට වෙන්න යන්නේ කොහෙද මේ උන්දලා ගියේ කෝයේ ආපු කාර් එක කොමගේ අම්මා කෝ අපේ වෙද සීයා ඉස්කෝලේ දෙන්නත් නෑ කවුරුවත් නෑ නාමින්. <laughs> කවදා හරි අපි හැමෝම ඔය විප්පයෝගයට අහු වෙනවමයි. මොන යෝගයට? විප්පයෝගයට. අපට කවුරුවත් නැහැ. අපි කියලා කියන්න කෙනෙකුත් අපට දවසක නැති වෙයි. අන්න ඒක තමයි අපේ ඉරණම වෙන්නේ බිසෝ. ඒ හින්දා අපි මේ ආපු කෙටි නමුත් දුර ගමන කෙලවර වෙනකල් සතුටින් සාමයෙන් හොඳ හිතින් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන්න උද්දච්ච වෛරය පරිගැනීමේ චේතනාවෙන් අපේ යතේ මිටක් තරමේ පුංචි හදවතට බර නොකර hina වෙලා සතුටින් ඉන්න බලමු. ඒත් කොහොමද අපි සතුට වෙන්නේ? ඔයා කියන ඕනම දෙයකට මම ලැහැස්ති. මට නෑ වෙන පිළිසරණක්. ඔයා මට මුණ නොගැහෙන්න මන් දන්නේ අද මං කොයි අවීචයේද ඉන්නේ කියන්න. ඒ හින්දා තව මොහොතකින් මගේ මේ පණ කෙන්ද ගියත් ඔයා මගේමයි මම ඔයාගේ <laughs> ඇති ඇති අපට වෙලා තියෙන්නේ හරියට අර මහා ඝන වනාන්තරයක් මැදින් ගිහින් අතරමං වූ මගියා මරණ තුනකට මැදි වෙලා ගහක් උඩ ඉඳගෙන දඬුවල් බෑ පැණිවැදයක් කෑවා වගේ සිද්ධියක්. හ්ම්. ඔයාලට මතකද ඒ කවිය? අර මරණ තුනක් ඇති මට ඒ කතාවේ සාරාංශය කිව්වොත් කවිය මතක් වෙයි. හ්ම්. ඒ මහා ඝන වනාන්තරේ ඒ මගියා අතරමං වෙලා බඩගින්න යනකොට මද කිපිච්ච වල් ඇටෙක් දැකලා බය වෙලා නැග්ග ගහක් උඩට. ඒ ගහේ එල්ලිලා තියෙන දඩුවෙල් බෑමියක් දැකලා ඒ පැණිවදේ අත්ත පිටින්ම කඩාගෙන ඉස වටා කරකවනකොට මීමැස්සු ඉගිල්ල අහකට යනවනේ. නමුත් ඒ මිනිහට බෑ ගහින් බිමට බහින්න. හරි? ඇයි බැරි? මද කිපුරු ඇතෙක් බිමිෂ්ටි ඉන්න. අන්න හරි. ඒ වුණාට ඒ මිනිහා බයේ වෙවුල වෙවුල එක අතකින් දඬුවල් බෑ මී වදෙත් අල්ලගෙන ඒ ගහේ වෙන අත්තක් අල්ලගෙන ටිකක් මාරුවෙන්ට බැලුවා. <laughs> මොකද දන්නවද මේ මිනිහා අල්ලගත්තු අනික් අත්තත්? ඒ අත්ත කැඩුණා. නෑ බිසෝ. ඒ මිනිහා වෙන අත්තක් කියලා අල්ලගත්තේ ගහේම ඉතිලා හිටිය කරවලා කියන විසගෝර මාපිලෙක් පොළඟේ. ඊයා පොළඟේ? මිනිහා ඒ පාර ඒ ගහ මුල තිබ්බ වතුර වලට පයින්ට හිතාගෙන බිම බැලුවා. ඒකේ හිටිය දැවැන්ත කිඹුලේ බඩගිනි වෙලා කට ඇරගෙන ගොදුරක් කට ගාවට එනකල්. හොඳයි. දැන්වත් මතකද මං ඔයාට අවුරුදු 15කට කලින් කියා දීපු ඒ කවිය? ඒ සේරම මගේ හිතේ කොනක හැංගිලා තියෙනවා. ඒත් ඒ කාලේ අතරමං වෙච්ච මිනිහට වගේ අපටත් ලොකු බයක් දැනෙනවා. ඉන්න. ඔහොම ටිකක් ඉන්න. මං එළියට ගිහින් බලාගෙන එන කලොඳේ. ඈ? කොහේ යුදවිය? පේන පළාතක නැහැ. මං හිතන්නේ අපේ වෙදසියා අර මනමාලයයි රෙජිස්ටර් පස්සේ යන්න ඇති. ආයෙත් මේ පැත්ත පළාතට එන්න එපයි කියන්නේ. ඒක මගේ හිතට ලොකු සානයක්. ඔයා ගොඩවද හිතන්නේ? ඔය ඔය ඉතින් ආයෙත් අර මරණ තුනකට මැදි වෙච්ච මිනිහා ඒ සේරම අමතක කරලා දඬුවල් බෑ මීපැණි වදේ කෑවා වගේ ඔයත් මෙතන තුරුල් වෙලා ඉන්නෝ. ආ හා හරි කමක් නෑ. දැන්වත් මතකද ඒ අපූර්ව කවිය? මේ ඒක මම ඔයාට ඉගැන්නුවේ ආන් අර වෙරළු ගහයට ඉඳගෙන 1900 හරි හරි හරි හරි. මට මතකයි ඒ කවිය. මතකයිද? ඔ පොඩකින්ද? හා. වනේ කිචිනාය දුට හොත් වනසාය වලේ පනිදාය වැටුනොත් ඌකාය අතකින් කරවලෙකි අතකින් දනු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය <laughs> ඉතින් අනේ අපි දෙන්නත් ඒ වගේ කියලාද ඔයා කියන්නේ <laughs> මට හිතෙන්නේ එහෙමයි ඔයා නෑ කියනවද හොඳයි කවුද වනේ ගිජිඳාය දැන් ඔය වනේ ගිජිදාය කියන මේ කැලේ ඉඳ ඇත්ත? ඒ කවුද කියලා ඔයාම හිතාගන්න. <laughs> හරි හරි හරි හරි. ඒ මහතා මගේ අප්පච්චි කියලා හිතමුකෝ. එතකොට වලේ පණිදාය ඒ කියන්නේ මේ ගහ යට තියෙන වතුර වලේ කට ඇරගෙන ඉන්න කිඹුල කවුද? <laughs> ඒ කිඹුල කවුද කියලත් ඔයාම හිතාගන්න. හරි. <laughs> කිඹුලා හැමතිස්සෙම කට ඇරගෙන ගොදුරක් ගිලනවා මිසක ඌට ඇති හොඳ නරක දැනීමක් නැහැනේ. හරි හරි. ඊළඟට අතකින් කරවලකි. කවුද මේ අල්ලගෙන ඉන්න කරවල? පොළඟ. ආ? <laughs> අර දිගා බඩුල්ලෙන් අපච්චි හොයාගත්ත සුන්දර සේනයාද? දැන් කියන්ට ඒ කවිය අන්තිම පදෙත් මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය <laughs> අන්න ඒ වගේ නේද අද අපි දෙන්න මේ පරණ ආරච්චිලගේ ගෙදර කාමරයකට වෙලා ඉන්නේ නෑ නෑ මම බයනේ මරණ තුනක් නෙවෙයි හතක් වුණත් මම මේ සෙනෙහස මගේ මරණය සිද්ධ වුණත් අතාරින්නේ නෑ කිව්වොත් නෑ නෑ නෑමයි දෝ මේ දොර අරින්ට දුවේ අර ඇත්තු සේරම ගියා අප්පච්චිතර දිගමඩුල්ලේ මිනිස්සයා එක්ක ගියා කොහෙ ගියාද මන් දන්නේ අද මුවන් පැලස්සේ රංගපෑම් රම්‍යා වනිගසේකර සේනානි වික්‍රමසිංහ උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න